අරුණ මනතුම මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරපු කරුණු ගැන ස්වාමින් වහන්ස දැන් සම්පත්ත විරතිය සමාදාන විරතිය සහ සමුච්ඡේද විරතියට හැර තවත් දෙයක් ගැන මට කල්පනා වුණා ඒක පැහැදිලි කරගන්නයි මේ කතා කරන්නේ ඔව්. ස්වාමින්වහන්සේ දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. ඔව් දැන් ඇහෙනවා. ස්වාමින්වහන්සේ සම්පත්ත විරතිය, සමාදාන විරතිය සහ සමුච්ඡේද විරතියට වඩා ඒ ඒ විරතිය, ඒ කියන්නේ පවින් වැළකීම සඳහා යොමු වෙන ඒ කාරණා තුනට ඇරෙන්න විරතියක් ගැන මට ටිකක් කල්පනා වුණා. ඒක පැහැදිලි කරගන්නයි කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් දැන් විශේෂයෙන්ම මම දැක්කා අපේ ලොකු ස්වාමීන් වහන්සේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේත් සඳහන් කරලා තියෙනවා භාවනාව කියන දේ කරනකොට ආයත ඔව් භාවනාව කියන දේ කරන විට නීවරණයන්ගෙන් වැළකාගෙන කිරීම තමයි වැදගත් වෙන්නේ කියන එක. ඒතකොට නීවරණයන්ගේ වළකුණක් තමයි අපිට ධාන ඒ වගේ ඉහළ තත්වලට යන්න පුළුවන් කියලා. නමුත් ඒ ඒ යෙදුමම අපි ස්වාමින් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ නිතරම පැහැදිලි කරන භාවනාවටත් යෙදුවොත් ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී මනස අපි පුහුණු කරන ආකාරය ජීවත් වෙන විට එතකොට නීවරණ ඇති වෙන බව දැනගෙන නීවරණ අපි ඉවත් කරන්නට හැකියාව එන්න එන්න දියුණු කරනකොට දියුණු කරනකොට ටික ටික ටික ටික මනසපත් වෙනවා එක්තරා තත්වයකට බොහොම සංසුන් ඒ වගේම අර වගේ වරදට පෙළඹෙන ස්වභාවයක් නැති ඒ ඒ தത്വයටපත් වෙන්නේ නැහැ. නමුත් සමුච්ඡේද தත්ත්වය නෙවෙයි වෙන්න පුළුවන්. ඒ සමුච්ඡේද தත්ත්වයටපත් වෙන්නේ නැහැ. නමුත් එයාගේ ඒ මානසික தත්ත්වය ඇතැම් විට සමාදාන විරතියට පවා කිට්ටු වෙන්න පුළුවන් අරක එන්න එන්න බොහොම සංසුන් වුණොත්. ඉතින් එහෙමත් තත්වයක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? නෑ එතන විරතියක් කියලා හඳුන්වන්න පුළුවන් දෙයක් නෑ. මෙතන විරති කියලා කියන්නේ දැන් වරද කරන්නට පසුබිම සැකසෙනවා. එතකොට මේ සැකසෙන පසුබිම තුල වරද කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකෙන් වැළකෙන. එතනදී වැළකීමක් අවශ්‍ය නැහැ. මම ඒකයි කිව්වේ මේ චෛතසික සෝබන සාධාරණ චෛතසික නෙමෙයි. කියන්නේ හැම කුසල් සිතකම මේවා අවශ්‍ය නැහැ. දැන් ඔබතුමා කියන ඔය தത്വෙදි මේ විරති චෛතසික අවශ්‍ය නැහැ එතනට යනකොට. මේවා අවශ්‍ය වෙන්නේ ඊට වඩා මුල් අවස්ථාවේදී. එතකොට ඔව් ඒ නිසා තමයි මේවා සෝබන සාධාරණ නොවෙන්නේ. එතකොට අර පසුබිම සැකසීලා තියෙනවා වරද කරන්න අවස්ථාවක් එළඹිලා තියෙනවා එතෙන්දි තමයි වැලකීම් සම්බන්ධව මේ කාරණා අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ කාරණා අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ සීලය වගේ මූලික අවස්ථා. දැන් භාවනාව කියන තැනට ගියාම අපි අපේ මනස සමාධියෙන් හෝ විදර්ශනාව තුළින් අර අකුසලය කෙරෙන පසුබිම එහාට ගිහිල්ලා අපි එතකොට නීවරණ ධර්මවලිනුත් එහාට ගිහිල්ලා අපි. ඒතර එහෙම යනකොට එතන ආයේ එතනින් එහාට මේ මේ විරති වලින් කරන්න කාර්යයක් නැහැ එතනින් එහාට. මොකද සතිය විසින් සම්පජඤ්ඤය විසින් ඒ සිත මොකද සතිය කියලා කියන ධර්ම සතිචෛසිකයත් ආරක්ෂක ධර්මයක් හැටියට දේශනා කරනවානේ දැන් අපේ මහානායක හමුරුත් දක්නවා සතිය යනු ආරක්ෂක ධර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනාවට අනුවයි උන්වහන්සේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ අර නගර උපමාවකදී දේශනා කරනවානේ ඒ ඒ ප්‍රදේශවලින් පුද්ගල වෙනවා නගර මැද්දේ ඉන්න ප්‍රධානිය හමු වෙන්න. එතකොට ඒ හමු වෙන්න එනකොට ద్వාරපාලකයෝ තමයි ඇතුළට යවන්න සුදුසුද නැද්ද කියලා බලලා තමයි යවන්නේ. එතකොට අන්න ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ එක් එක් ద్వාරයන්ගෙන් මනසට ආරම්මණයන් එනවා සතිය පිහිටුවා ගත්තන් පස්සේ ඒ ආරම්මන ඇතුළට ගන්න සුදුසුදු නැද්ද කියලා බලලා තමයි ගන්න. ඉතින් එහෙම සත්‍ය ආරක්ෂක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට එතනින් එහාට එතනත්තාට මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ විරතිචෛසික ධර්මයන්ගේ ප්‍රායෝගික ප්‍රයෝගීතාවයක් ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ හැබැයි අපි අනිත් පැත්තෙන් මෙහෙම හඳුනා ගන්නට ඕන මාර්ගසිටවල මාර්ගසිත ඇති වෙනකොට කෙලෙස් නැසන අවස්ථාවේදී මේ චෛතසික ධර්ම එක්ව යෙදෙනවා ඒක විශේෂ අවස්ථාවක්. මොකද ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම ඇති වෙන්න ඕනනේ. ඒ නිසා මාර්ගාංග ධර්ම හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව එතන යෙදෙනවා. එකට එක්ව. එහෙම නැතුව සාමාන්‍ය ජීවිතයේදී අපට විරති චෛතසික හැටියට මේවා වෙන්වෙන්ව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අර වරදින් වැලකීම් වශයෙන් ක්‍රියාත්මක වෙන තැන්වල තමයි ඇති වෙන්නේ. අර වගේ තැන්වලදී මේ චෛතසික ධර්මයන්ගේ අවශ්‍යතාවයක් ප්‍රායෝගිකව මතුවෙන්නේ නැහැ. ඒ නිසා තමයි සෝබන සාධාරණ චෛතසික නොවේ කියන්නේ. ස්වාමිනාංශ ඒක තවත් චුට්ටක් මම පැහැදිලි කරගන්න ඇහුවොත් දැන් අපි හිතමු අර පිඹුරා වෙලා ගත්ත පුද්ගලයාට ස්වාමිනාංශ ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. ආ අර පිඹුරා වෙලා ගත්ත පුද්ගලයාට මම කිව්ව විදිහේ මානසිකත්වයක් තිබුණා ඒ කියන්නේ කොහොමටවත් ඒ නීවරණ ධර්ම එයා තුල ඇති වෙන්නේ නැති තරමට ගොඩක් දියුණු තත්වයක එයා හිටියානම් එතකොට ඒ තියෙන தත්ත්වෙදී එයා කොහොමටවත් හිතෙන්නේ නැහැ අරකින් කපන්න එහෙමනම් ඉතින් ඒ වෙනකොට එයා සමුච්ඡේද විරතියටපත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඩුතරමින් සෝවාන් ඵලයටවත්පත් වෙලා තියෙන්න. එහෙම නොවන අවස්ථාවක කොච්චර මනස පුහුණු කරලා තිබ්බා වුණත් තමන්ගේ ජීවිතය පිළිබඳ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තවම තියෙනවා නම් සෝවන් වෙලාවත් නැතිනම් ඒ පුද්ගලයාට එහෙම සිතුවිලි එනවා කියන එක සාමාන්‍ය දෙයක්. කොච්චර මනස පුහුණු කරලා තිබ්බා. හරි. ඒක ආවේ නැතත් ඒ කියන්නේ එයා එයා සෝවන් වෙලා නැතත් එයාට හිතමු අපි මෙහෙම දෙයක් කරන්න හිතෙනවා කියලා. නමුත් ඒ හිතෙන தත්ත්වෙදී එයා කරන්නේ ඒක යටපත් කරනවා සතිය සහ සම්පජඤ්ඤය තුලින්. එතකොට මේ අර විදිහට එතකොට අපි විරතිය කියන වචනේ පාවිච්චි කරන්න බැයිද එතෙන්දී? ඒකද එතන තියෙන ප්‍රශ්නේ. විරතිය කියන ඔබතුමාය කියන කතාව එතනදී ප්‍රායෝගික කතාවක් නෙමෙයි. ඒ කියන්නේ අපි භාවනා කරනකොට ඇති වෙන తත්වය වෙනයි අපිව මැරෙන්න යනකොට ඇති වෙන මැරෙන්න තරම් බරපතල පීඩනයක් අපට එනකොට ඇති తත්වය වෙනයි. ඒ කියන්නේ ඒ පීඩණය අපි හිතමු ස්වභාවික දෙයක් නම් අපි වේදනානුපස්සනාව වඩන්න පුහුණු වුණාට පස්සේ ඒ පීඩණය අපට ගැටලුවක් නැහැ. හැබැයි මේ පීඩණය එන්නේ මේ සතාගෙන් කියලා දැනෙනකොට අපි ඒ සතාගෙන් මිදෙන්න යම් ප්‍රයත්නයක් දරනවා. එහෙනම් මිදෙන්න ප්‍රයත්නයක් දරන්නේ නැතිනම් එයා සාමාන්‍ය ප්‍රත්‍යජන පුද්ගලයෙක් කියලා හිතන්න බෑ. හ්ම් ඒතකොට සාමාන්‍ය ප්‍රත්‍යජන පුද්ගලයෙකුට අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය තියෙනවා. ඒතකොට අර වගේ තැනදී ඒක මතු වෙනවා. ඉතින් මේ මතු මතු උනත් ඒක යටපත් කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නදී තමයි අර වැලකීම සම්බන්ධ කාරණේ අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි භාවනා කරනකොට අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට එන දේත් එක්කලා ඉස්සරහට යන්න පුළුවන්. එතන සතිය ආරක්ෂක ධර්මයක් හැටියට එතන ප්‍රමාණවත්. එහෙමයි. එහෙමයි. හැබැයි චුට්ටක් ඒක මට හිතෙනවා දැන් කල්පනා කරලා බලන්න ඒක. අපි අනිත් ප්‍රශ්නත් එක්ක යමු. එතකොට තව ටිකක් ඒ ගැන හිතලා බලන්නකෝ. හොඳයි. 好。